ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ පහ හැව්ලොක් ටවුන් ඉසිපතනාරාම මහා විහාරාධිකාරී තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී අධ්‍යාපන ප්‍රති පූජනීය වග විජිතවංශ ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස භාරහවේ පංචස්කන්ධා බාරහාරෝච පුංගලෝ භාරාදානං දුඛං ලෝකේ බාරණික්කේපනං සුඛං මික්කිපිත්වා කරුං භාරං අඤ්ඤං භාරං අනාදිය සමූලං තණ්හං අම්බුයිහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝති සාදු සාදු සාදු සදහවත් කාරුණික පින්වතුනි ඒ නිසා අද දවසෙත් අපේ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් මේ වෙලාවේ අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද අපි දේශනා කරන්නේ සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ සඳහන් වෙන භාර සූත්‍ර දේශනාව. අපේ සාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ සූත්‍ර දේශනාව භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවේදී පුද්ගලයෙක් විසින් රැගෙන යනු ලබන බරක් පිළිබඳවයි දේශනා කරන්නේ. පින්නතුනි මේ සූත්‍ර දේශනාවේ නම භාර සූත්‍රය. භාර කියන වචනේ තේරුම අපි කවුරුත් දන්නා පරිදි බර කියන තේරුම. නමුත් පින්නතුනි බර කියන වචනය සාමාන්‍යයෙන් අපි අදහස් කරන බර පිළිබඳව නෙමෙයි මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු ආකාර පිළිබඳව අපි කල්පනා කළොත් ඒ ශෛලීන් පිළිබඳව කල්පනා කළොත් එවැනි ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් දැක ගන්නට පුළුවන්. අපි ඒ දේශනා දෙකට පින්නතුණි සඳහන් කරනවා පළවෙනි ආකාරය තමයි නීයත්ත දේශනා. නීයත දේශනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පදයේ තේරුම ඒ ආකාරයෙන්ම එහෙම නැත්නම් පමුණුවන ලද අර්ථය කියන අර්ථයෙන් දේශනා කරපු ධර්මය. ඒ කියන්නේ යම්කිසි පදයක් දේශනා කරන්නේ ඒ පදයේ තියෙන නිශ්චිත තේරුම අරගෙනයි. දෙවනි ආකාරය නෙය්‍යත දේශනා. නෙය්‍යත දේශනා කියන්නේ අපි පමුණුවා ගත යුතු අර්ථය. එහෙම නැත්නම් එහි ව්‍යංගාර්ථයක් තියෙන්න පුළුවන් වෙනත් ගම්ම්‍යාර්ථයක් තියෙන්න පුළුවන්. එතකොට මේ පදේ තේරුම අර්ථය හැටියට අපි ගන්නට ඕනේ මේ පදේ තියෙන තේරුම මේ වෙනත් තේරුමක්. එතකොට අපි මේ දේශනා කරන සූත්‍ර දේශනාව බාර සූත්‍ර දේශනාව බාර කියන තේරුමේ සාමාන්‍ය තේරුම තමයි බර කියන එක නමුත් මෙතන බර කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අදහස් කරන බර පිළිබඳව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදී මෙන්න මෙහෙම කරුණු ටිකක් දේශනා කරනවා. බාරංචවෝ භික්කවේ දේසිස්සාමි බාරහාරංච බාරා දානංච බාර බාරේ නික්කේපනංච කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මම ඔබට බර ගැනත් ඒ වගේම බර කරගහන කෙනා ගැනත්, ඒ වගේම බරට බැඳී යාම ගැනත්, ඒ වගේම බර බැහැර කිරීම ගැනත් දේශනා කරමි. ඒක ශ්‍රවණය කරන්න අහන්න කියලා වික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒතර පින්නතුනි මෙතන බාර කියන වචනයෙන් අදහස් කරන්නේ අපි සාමාන්‍යයෙන් අදහස් කරන බර නෙමෙයි බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් මෙතෙන්දි පැහැදිලි කරනවා පළවෙනි කාරණය බර දෙවෙනි කාරණය බර කරගහන කෙනා. බර ගෙනියන කෙනා. තුන්වෙනි කාරණය බරට බැඳී යාම නැත්නම් බරට ඇදී යාම කියන කාරණය. හතරවෙනි කාරණය බර බැහැර කිරීම කියන කාරණය. මේ කරුණු හතර තමයි මේ ඊටමත් කෙටි සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. මේ සූත්‍ර දේශනාව ඊටම කෙටි සූත්‍ර දේශනාවක් වුණත් මේ පුංචි කරුණු ටික ඇතුලේ විශාල විස්තරයක් තියෙනවා. ඒ වගේම අපිට නිවන් දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි කල යුත්ත මේ සූත්‍ර දේශනාව ඇතුළේ අඩංගු වෙනවා. ඒ නිසා කෙටි සූත්‍ර දේශනාවක් වුණත් මේක අපිට සවිස්තරව විස්තර කරගත්තොත් මේක තේරුම් ගත්තොත් මේක අවබෝධ කරගත්තොත් අපිට මේ නිවන් දකින නිවන් අවබෝධ කරගන්න වැඩපිළිවෙල වඩාත් පහසු වෙනවා, ලේසි වෙනවා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ බර කියන වචනේ මොකද්ද අදහස් කළේ? බුදුරජාණන් වහන්සේ මෙතනදී අදහස් කරනවා බර කියන වචනයෙන් පංච උපාදානස්කන්ධය. අපේ පින්වත් හැම කෙනෙක්ම වගේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අහලා තියෙනවා. ඒ කරුණු පහ ඕන කෙනෙකුට කියන්න පුළුවන්. පළවෙනි කාරණය රූප උපාදානස්කන්ධය. දෙවෙනි එක වේදනා උපාදානස්කන්ධය. තුන්වෙනි එක සංඥා උපාදානස්කන්ධය. හතරවෙනි එක සංකාර උපාදානස්කන්ධය. පස්වෙනි එක විඥාන උපාදානස්කන්ධය. ඒතකොට පින්නතුනි මෙතන පංච කියලා කියන්නේ පහක්. ඒ වගේම උපාදාන කියලා කියන්නේ දැඩිව අල්ව ගන්නවා. ස්කන්ධ කියන්නේ ගොඩවල් කොටස් පහක්. එතකොට මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ කරුණු පහක් අඩංගු වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සෑම පෘථග්ජන කෙනෙක්ම දිගින් දිගටම උසුලාගෙන අරගෙන යන බරක් පිළිබඳව සඳහන් කරන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය. පින්වතුනි අපිට අපි සාමාන්‍යයෙන් කල්පනා කරොත් අපේ ඔළුව උඩ අපි අධික බරක් තියාගෙන ගියොත් ඒක අපේ ශරීරයට මහත් පීඩාවක් වෙනවා. දකින්න කෙනාටත් පේන්න පුළුවන් අපි විශාල බරක් උසුලාගෙන ඉතාම අපහසුයෙන් යන්නේ. ඒ බර ප්‍රමාණය ටිකක් අඩු කරගත්තොත් අපේ ශරීරයට සැහැල්ලුවක් දැනෙනවා. දකින්න කෙනාටත් පේනවා අපි ඒ තරම් බරක් නෙමෙයි සුලගෙන යන්නේ. මේ මිනිස්සයාට ගෙනියන්න පුළුවන් බරක් නේ ගෙනියන්නේ කියලා පේනවා. පින්නතුනි අපේ ඔළුවේ තියෙන බර අපි පැත්තකින් තිබ්බොත් අපි කවුරුත් දන්නවා විශාල සැනසීමක් අපිට ලැබෙනවා. අපි හිතමු අපි යම්කිසි දුරක් විශාල බරක් අපේ ඔළුව උඩ තියාගෙන හරිම අපහසුයෙන් ගමන් කරනවා. ඒ වෙලාවට අපිට හිතෙනවා අපිට තව කොච්චර ගමන් කරන්න තියෙනවද? දැන් ඔන්න ටිකෙන් ටික අපේ ගමනාන්තය ලං වෙනකොට අපි බර බිමින් තියෙන තැන පේනකොට අපිට විශාල අස්වැසිල්ලක් ලැබෙනවා. ඒ අස්වැසිල්ල අපිට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ කොතෙන්ද? අර බර බිමින් තිබ්බට පස්සේ. ඒ වෙලාවට හිතෙනවා අනේ මම මෙච්චර දුරක් මේ වගේ බරක් උසුලගෙන ආවනේ කියලා. මම මෙච්චර දුරක් ආවේ කොහොමද කියලා අපිට පුදුම හිතෙනවා. ඉතින් අර දකින්න කෙනෙකුුණත් පේනවා අපි විශාල බරක් උසුලාගෙන ඉන්නේ කියලා. පින්නතුනේ අපි මේ කියන සෑම කාරණාවක්ම මානසික කාරණා. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි යම් කිසි ප්‍රශ්නයක්, ගැටලුවක්, දුකක්, පීඩාවක් අපිට ඇති වුණාට පස්සේ අපේ රූපය වෙනස් වෙනවා. අපේ මුහුණේ ඉරියව් ටික වෙනස් වෙනවා. එතකොට අපි කොයිතරම් උත්සාහ අරගෙන හිටියත් මේ දුක පීඩාව හංග ගන්න කොයියම් හෝ මොහතක අපිව දකින්න බලන කෙනෙකුට මේක පේන්න පුළුවන්. ඒතකොට ඒ වගේ කෙනෙක් අහන්න පුළුවන් ඔයා ගැටලුවකද ප්‍රශ්නයකද ඉන්නේ කියලා. ඔයාට මොකක් හරි දුකක් ගැටලුවක් තියෙනවද කියලා අහන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනි අර අපි ගැටලුවකින් දුකකින් පීඩා විඳිනකොට ඒක පව අපි ඉරියව්වලින් පේනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බර කියලා මේ පංච උපාදානස්කන්ධය. මේ අපේ රූපය, ඒ වගේ වේදනා කියලා කියන්නේ විඳින්, ඒ වගේම සංඥා කියලා කියන්නේ හැඳින ගැනීම, ඒ වගේම සංකාර කියලා ඒ හැඳින ගැනීමත් අපි සැස් කරගන්න දේවල් ටික ඒ වගේම විඥානය කියලා කියන්නේ මේ දැන ගැනීම මේ කාරණා පහම අපි සසරේ ගෙනියන කාරණා පහ. ඒතකොට පින්නතුයි අපි දන්නවා අපේ මේ සෑම ශරීරයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ කොටස් පහක එකතුවක් නිසා. ඒතකොට මෙතෙන්දී විශේෂයෙන් මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියලා වචන දෙකක් තියෙනවා. අපි දන්නවා අපේ පුතඥන සෑම කෙනෙකුටම තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එතෙන්දී උපාදාන කියලා වචනයක් එකතු වුණා. මේ උපාදානය නිසා තමයි අපි නැවත භවය සකස් කරගන්නේ. මේ කාරණා පහ අපි දැඩිව අල්වගෙන ඉන්න හින්දා තමයි අපි නැවත භවය සකස් කරගෙන දිගින් දිගටම පීඩාවෙදි මේ සසර ගමන් කරන්නේ. ඉතින් පංචස්කන්ධයක් තියෙන පින්නතුනි රහතන් වහන්සේලාට පමණයි. ඉතින් අපි මේ උපාදානය කරගත නිසා දිගින් දිගටම මේක අල්ලගෙන අපි ගමන් කරනවා. ඒකෙන් අපි පීඩාවටපත් වෙනවා. පින්වත්නි අපේ ශාරීරිය පිළිබඳව කල්පනා කරොත් අපේ මේ ශාරීරිය නිර්මාණය වෙලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරකින්. මේ කොටස් හතරට අපි නමක් කියනවා සතර මහා භූත කියලා. ඒතර මේ කොටස් හතරේ එකතුවකින් තමයි අපි සෑම කෙනෙකුගේම මේ ශරීර නිර්මාණ වෙලා තියෙන්නේ. එතකොට පින්නතුනි අපි මේ දැඩිව අල්වගෙන ඉන්නකොට අපේ රූපය ගත්තොත් අපි තේරුම් ගන්න ඕනේ අපි ගොඩාක් වෙලාවට පින්නතුනි එක එක්කෙනාගේ රූපයේ බාහිර ස්වરૂපය දැකලා ඒ බාහිර ආකාරය දැකලා තමයි මේ කෙනා ලස්සනද කැතද හොඳද නරකද ආදී වශයෙන් අපි විවිධාකාර අර්ථකථනයන් දෙන්නේ. පින්නතුනි අපි මේ දෙන සෑම අර්ථකථනයක්ම බොහොම తాවකාලික දේවල්. ඒ වගේම සාපේක්ෂ දේවල්. අපි කෙනෙක් ලස්සනයි කියන්නේ අපි තවත් කෙනෙක් දිහා බලලා ඒ කෙනත් එක්ක සසඳලා තමයි අපි ලස්සනයි කියලා කියන්නේ. තව කෙනෙක් කැතයි කියලා කියන්නේත් අපි ඒ විදිහට සංසන්දනය කරලා. ඒ නිසා අපි ওই දෙන උපකල්පන අර්ථකතන සෑම එකක්ම සාපේක්ෂ දේවල්. ඒව කලින් කලට සමාජයෙන් සමාජයට රටින් රටකට වෙනස් වෙන්න පුළුවන් දේවල්. ඉතින් ඒවා අපි ඒ නිසා හඳුන්වනවා ඒවා සම්මුති හැටියට. එතකොට මෙතන අපි සඳහන් කරන්නේ පටවියාපෝතේජෝ වායෝ කියලා මේ අපි ලස්සනයි කැතයි උගත් බුද්ධිමත් ආදී වශයෙන් සඳහන් කරන සෑම කෙනෙකුගේම මේ ශරීර හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් හතරක එකතුවේ. ඒතර පින්නතුනි අපි මේ ධර්මයේ අහන්නේ ඇයි? මේ ධර්මයේ අහලා අපි තේරුම් ගන්න ඕනේ මේ කොටස් හතර එකතුවෙන් තමයි අපේ ශරීරය හැදිලා තියෙන තියෙනවා කියන යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඒතර අර පිටින් බලලා අපි තේරුම් ගන්නේ ඇත්ත తත්වේ නෙමෙයි. මේ ඇත්ත తත්වය අපි දකින තාක්කල් අපිට අපි හැමදාම මොකද කරන්නේ? සමහර ශරීරත් එක්ක ඇලීමටපත් වෙනවා. සමහර ශරීරත් එක්ක අපි ගැටීමටපත් වෙනවා. ඇලීම සහ ගැටීම කියන කාරණා දෙක දුරු කරගන්න පුළුවන් වෙන්නේ මේ ජීවිත කතාව ඇතුලේ අපි මේ ශරීර ඇතුලේ මේ ඇත්ත తත්වය දකිනවා නම් විතරයි. ඒතකොට පින්නතුණි පටවියාපෝ තේජෝ වායෝ කියන්නේ. ඒතකොට පටවි කියලා කියන්නේ අපේ මේ ශාරීරියේ තද ගතියක් තියෙනවා. ඒ වගේම ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතියක් තියෙනවා. තේජෝ කියන්නේ උණුසුම් ගතියක්, සීතල ගතියක් තියෙනවා. වායෝ කියලා කියන්නේ වාතය මේක ඇතුලේ තියෙනවා. එතකොට මේ කොටස් හතර එකතුවෙන් තමයි මේ ශරීර අපේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ එක එක කොටසක් තවත් කොටසකට යම්කිසි ආකාරයකින් ප්‍රමාණාත්මක දායකත්වය දරනවා වෙන්න පුළුවන්. අපි කල්පනා කරලා බැලුවොත් පින්නතුනි ඒ වෙලාවෙම මියගිය මාළුවෙක්ගේ ශරීරයක් ගත්තොත් අපිට ඒ මාළුවාගේ ශරීරය දිහා බැලුවට පස්සේ අපිට බොහොම සිනිඳු භාවයක් තියෙනවා. ඒ සිනිඳු භාවයටත් කියන පින්වත්නි අපි පටවි කියලා. ඒ පටවි කොටස. ඒතොර ඒක මස් ටිකක් තියෙනවා. ඒතොර ඒකේ වතුර ටිකක් තියෙනවා. ඒ නිසා අපිට සිසිලසක් දැනෙනවා. අපි හිතමු ওই මාළු මාළුවාගේ ශරීරය දහස් කිහිපයක් අවුවේ තියෙනවා. ඒතොර මේ අවුව කියලා කියන්නේ එතන තේජෝ කියන කොටස එකතු වෙනවා. තේජෝ කොටස කාලයක් යනකොට එකතු වෙද්දි එකතු වෙද්දි මොකද වෙන්නේ? මේ මාළුවගේ ශරීරයේ තියෙන වතුර ටික ඉවත් වෙලා යනවා. ඊළඟට මේක බොහොම ගොරෝසු පටවි කෑල්ලක් බවට පත් වෙනවා. ඒතකොට අපි මේ මාළුවගේ ශරීරය පිළිබඳව කල්පනා කරත් අපේ ශරීරය පිළිබඳව කල්පනා කරත් ඇත්ත తත්වය ඕකයි. ඒ නිසා අපි කුමන ආටෝප සාටෝප විවිධාකාර ආලේපන අපේ ශරීරයට කරත් මේ ඇත්ත දැකගෙන අපි ජීවත් වෙනවා නම් අපිට ගොඩාක් කරදර වලින් නිදහස් වෙන්න පුළුවන්. නමුත් වෙන්නතුනේ අපේ සමාජයේ ජීවත් වෙන ගොඩාක් දෙනෙක් මේ ශරීරවල බාහිර දේ බාහිර පෙනුම කල්පනා කරලා තමයි විවිධාකාර තීන්දුව తీරන ගන්නේ. ඒ බාහිර පෙනුම දිහා බලලා අපි තීන්දුව తీරන ගද්දි මොකද වෙන්නේ? අපි තව තවත් අවුලෙන් අවුලට යනවා. විවිධාකාර අකුසල කර්ම අපි ඒ තුලින් රැස් කරගන්න පුළුවන්. තව තවත් ඔළුවට බරක් අපි ඒ තුලින් රැස් කරගන්න පුළුවන්. එතකොට පින්වත්නි අපි සාමාන්‍යයෙන් වෙන්නේ ඒ බරෙන් නිදහස් වෙනවා වෙනුවට අපි තව තවත් ගොඩාක් දේවල් අපේ ඔළුවට රැස් කරගන්න එක. ඒ නිසා පින්නතුනි ඔබ බන අහලා ඔබ ධර්මයේ තේරුම් ගත්තා කියලා කියන්නේ මේ ඔළුවේ තියෙන බර ටික අපි අයින් කරගන්න එක. අපි සාමාන්‍යයෙන් කරන්නේ යම් යම් දේවල් කළ ගොඩක් දේවල් රැස් කරගන්න එක. අපේ ජීවිත කතාව ඇතුලේ තියෙනම රැස් කිරීම. නමුත් ධර්මය අපිට පෙන්වන්නේ රැස් කිරීමට වැඩිය අස් කිරීම. අපි ගොඩාක් දේවල් රැස් කරගෙන විවිධාකාර වශයෙන් අපි පීඩාවටපත් වෙනවා. අපි සාමාන්‍ය අපේ භෞතික ජීවිතේ ගත්තා. මේ භෞතික දේවල් අපි ගොඩාක් දේවල් අර ඇලීම නිසා අපි රැස් කරගන්නවා. අර උපාදාන නිසා අපි ළඟට ගන්නවා. ඇත්තට මේ ගොඩක් දේවල් අපිට තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා යථාර්ථය දන්නේ නැතුව අර උපාදානිය නිසා මොකද වෙන්නේ? අපි ගොඩාක් වැරදි දේවල් අපේ ජීවිතේට එකතු කරගන්නවා. දැන් පින්නත් අපි කල්පනා කරලා බැලුවොත් අපි උදාහරණයක් හැටියට මෙහෙම කල්පනා කරොත් අපි හිතමු අපි නුවර එළිය පැත්තට යනවා. නුවර එළිය යනකොට අපිට පේනවා මේ අනික් පළාත් වල වැවෙන්නේ නැති ලස්සන ලස්සන මල් තියෙනවා. එතකොට මේ මල් දැක්කට පස්සේ අපිට හිතෙනවා ලස්සනයි කියලා. ඒ ලස්සනයි කියන දේ සාපේක්ෂ දෙයක්. මොකද අපි මේ දැකලා තියෙන මල් වලට වැඩිය ඒව හොඳයි ලස්සනයි කියලා තමයි අපි තීරණය කරන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒක එතෙන්දි බලලා අපි වින්දනය කරලා රස විඳලා අපි එතනින් නවතින්නේ නැහැ. ඒක අපි උපාදානය කරගන්නවා. උපාදානය කියන එක දැඩිව අල්ව ගන්නවා. ඊට පස්සේ උපාදානයේ ඊළඟ පියවර තමයි තමන් සන්තක කර ගැනීම. එතෙන්දී Taman සන්තක කරගද්දී අපි බලන්නේ නෑ මොකද්ද මේකට සිද්ධ වෙන්නේ කියලා. අර නුවර එළියේ තියෙන මල් ටික දිහා බලලා ඒක වින්දනය කරලා අපි එතනින් නවතින්න නැතුව අපි මොකද කරන්නේ? ඒ පැත්තට විතරක් ආවේනික අනිත් ප්‍රදේශවල වල වැවෙන්නේ නැති අර මල් ගස් ටික අපි එහෙන් අරගෙන එනවා අපේ ගෙදර හිටව ගන්න. අපි කැමති අපි ඇස් දෙක හැම වෙලාවෙම ඒ ටික පේනවා. අපි හිතමු ඕටි ගෙනහැල්ලා පැලුණා කියලා. මල් පිපුණා කියලා. හැබැයි අපි තවත් පැත්තකට යද්දී අපිට පේන්න පුළුවන් ඔయిత වැඩිය ලස්සන මල් තියෙනවා. ඒතකොට අපිට හිතෙනවා අපි ගෙනාපු ඒවට වැඩිය මෙන්න මේ ටික ලස්සනයි නේ කියලා. ඒ නිසා පින්නොතනි කවදාවත් ඔය ද්‍රව්‍ය රැස් කර ගැනීම ඇතුලේ උපාදානය කරගෙන ගැනීම ඇතුලේ අපි කවදාවත් සැනසීමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට තියෙන්නේ ටිකද මේ තියෙන ටිකේ අපි ඇත්ත తත්වයේ තේරුම් ගත්තොත් අපේ ජීවිතේ වඩාත් පහසුවෙන් අපිට ගෙවන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී වර හැටියට දැක්වුවේ මේ පංච උපාදානස්කන්ධයයි. මේක උපාදානීය කර ගැනීම ඇතුලේ. එහෙම නැත්නම් මමය, මගේය මේක ආත්මයක් හැටියට ගත හැකි කියලා අපි කල්පනා කරන එක ඇතුලේ වෙන්නේ අපි බරක් දිගින් දිගටම ගෙනියන එකයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා බර කර ගහන කෙනා. ඒතර බර කර ගහන කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා යම් යම් නම් තියෙන යම් යම් ගෝත්‍රව ගෝත්‍ර තියෙන පුද්ගලයා තමයි මේ බර ගිනියන්නේ. අපි පුද්ගලයන්ට විවිධාකාර නම් වලින් අමතනවා වෙන්න පුළුවන්. ඒ ඒ පුද්ගලයන්ට විවිධාකාර ගෝත්‍ර තියෙන්න පුළුවන්. විවිධාකාර ಜಾති තියෙන්න පුළුවන්. ඒ සෑම පුද්ගලයෙක් මොකද කරන්නේ? මේ බර අරගෙන යනවා. දැන් බලන්න අපි හිතන්න පුළුවන් සමහර වෙලාවට අපිට නම් ওই ප්‍රශ්න නැහැනේ අපිට ওই බර නැහැනේ කියලා. හැබැයි පින්නතුනි පෘථජන සෑම කෙනෙක්ම මේ කියපු බර ටික උස්සගෙන යනවා. එතකොට එතන බර ගෙනියන්නේ කවුද? මේ පුද්ගලයා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බර කෙරෙහි බැඳීම. බරට බැඳී යාම. මේ කාරණේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ. ඒ කාරණේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. කොහොමද? කතමංච භික්කවේ බාරාදාන යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චති භික්කවේ බාරාදාන පින්නතුනි බර කෙරෙහි බැඳී යාම කියන්නේ මොකද්ද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපි මේ පුනර්භවය ඇති කරන ඒ වගේම ඇලීම් සහගත ඒ ඒ තැන්වලදී අපි ඇල්මෙන් සතුටු වෙන මෙන්න මේ කාරණා සහිත කාම තණ්හාව ඒ වගේම භව තණ්හාව විභව තණ්හාව කියන මේ තෘෂ්ණාවේ ප්‍රභේද තුනට තමයි අපි බර කෙරෙහි බැඳීම කියලා කියන්නේ දැන් කල්පනා කරලා බලන්න පින්නතුනි මේ තෘෂ්ණාව නිසා තමයි අපි සසර දිගින් දිගට ඇවිදින්නේ. අපේ නැවතත් ජාතිය කර නැත්නම් නැවතත් උපත කර හේතු වෙන්නේ මොකද්ද? මේ තෘෂ්ණාව. එතන තෘෂ්ණාව තියෙන තාක්කල් අපි සසරේ අපිව ඇවිද්දවනවා. එහෙනම් සසරේ ඇවිද්දවන බලය මොකද්ද? ඒ බලය තමයි තෘෂ්ණාව. ඒතර බලය නැති දවසට මොකද වෙන්නේ? ඇවිදීම නවතිනවා. එහෙනම් අපි මොකක්ද ඇවිදීම නතර කරන්න මොකද්ද කරන්න ඕනේ? බලය නැති කරන්න ඕනේ. ඒතර බලය කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නැති වෙච්ච දවසට තමයි අපේ මේ සසර ගමනේ ඇවිදීම නවතින්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාව ත්‍රිවිධාකාරයෙන් පැහැදිලි කරා. පළවෙනි එක තමයි කාම තණ්හාව, දෙවෙනි එක භව තණ්හාව, තුන්වෙනි එක විභව තණ්හාව. පින්නතුයි කාම තණ්හා කියලා කියන්නේ අපි මේ පංචකාම සම්පත් වලට ඇලී ගලී වාසය කිරීම. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියයන් පදනම් කරගෙන අපි යම් යම් දේවල් අපි රැස් කරනවා යම් යම් දේවල් වින්දනය කරනවා එතකොට මේ පංචකාම සම්පත් වලට අපි මේ ඉන්ද්‍රියන් පහ පදනම් කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් අපි බැඳීමක් ඇති කරගන්නවා. අන්න ඒ කාරණා පහට අපි කියනවා කාම තණ්හාව කියලා. එතකොට බලන්න අපි කාම කියලා කියන්නේ කැමැත්තනේ. කැමැත්ත මත පදනම් වෙච්ච තෘෂ්ණාව. එතකොට අපි ඇස් දෙකෙන් රූපයක් දැක්කාට පස්සේ අපි ලස්සනයිද කැතයිද කියලා අපි තීරණය කරනවා. ඒක ලස්සනයි නම් අපි ඒකෙහි බැඳෙනවා. ඒක කැතයි නම් අපිට ගැළපෙන්නේ නැත්නම් අපි එතන ගැටීමක් ඇති කරගන්නවා ප්‍රතික්ෂේප කිරීමක් ඇති කරගන්නවා. එතකොට අපි මේ ඇස් දෙකෙන් බලන රූපය ලස්සනයි නම් අපි මොකද කරන්නේ? අපි නැවත නැවත ඒක බලන්න උත්සාහ කරනවා. ඒක නැවත නැවත අපි දකින්න උත්සාහ කරනවා. ඊළඟට අපි මොකද කරන්නේ? ඒක අපි Taman සන්තක කරගන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි අපේ ස්වභාවය. කන් දෙකෙන් ශබ්දයක් අහනකොටත් එහෙමයි. අපි හිතමු අපි කැමති ලස්සන සින්දුවක් අපි අහනවා. ඒක ඇහෙනකොට අපි හොඳට කන් දීගෙන ඉන්නවා ඒ කෙරෙහි. ඔන්න ඒ කෙරෙහි අපි බැඳී යාමක් ඇති වෙනවා. නාසයෙන් ගන්න ගඳ සුවඳත් එහෙමයි. හොඳ සුවඳක් ආග්‍රහණය කරනකොට අපි ඒ කන්නේ සැපයි සුවඳයි කියලා ආග්‍රහණය කරනවා. දිවෙන් ගන්න රසයත් ශරීරයෙන් ගන්න ස්පර්ශයත් එහෙමයි. එතකොට මේ පංචකාම සම්පත් වලට අපි බැඳෙන තාක්කල් මොකද වෙන්නේ පින්නතුනි? තෘෂ්ණාව මත පදනම් වෙලා අපි මේ සසරේ තව තවත් ඇවිද්දවනවා. ඒකෙන් තමයි අපි කර්ම රැස් කරන්නේ. ඒ කර්ම මත පදනම් වෙලා තමයි අපේ තව જાතියක් නැත්නම් භවයක් අටගන්නේ. එතකොට අපි දිගින් දිගටම ගමන් කරවන්නේ මේ තෘෂ්ණාව මත පදනම් වෙලා. ඒ වගේම පින්නතුනි දෙවනි කාරණේ භව තණ්හාව. මේ භවයට යම් කිසි කෙනෙක් අහෝ සැපයි කියලා ඇලුම් කරන්න පුළුවන්. දැන් පින්නතුනි ඇත්තටම මේ ජීවිතය යම් කිසි කෙනෙක් කල්පනා කරන්න පුළුවන් හොඳයි සැපයි කියලා. ඒ කියන්නේ යම්කිසි සුවයක්, తాවකාලික සැපයක් වින්දනය කරන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේක තමයි ජීවිතය මේක තමයි කාරණේ කියලා යම්කිසි කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් මේ ලෝකේ දුක කියන එක තේරුම් අරගෙන නැත්තම් දැනගෙන නැත්තම් ඒ කෙනා මොකද කරන්නේ? නැවත නැවත මේක බින්දනය කරන්න ආස කරනවා. එයා ඊළඟ භවයේ දැන් පින්නොතේ සමහර වෙලාවට අපේම පින්නතු යම් යම් පින්කම් කරලා නිවන ප්‍රාර්ථනා කිරීම වෙනුවට යම් කිසි කෙනෙක් නැවත නැවතත් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල ඇති తాවකාලික සැප සම්පත් වින්දනය කරන්න කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ නැවතත් ඉපදීමක් යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ පින්නතුන් එහෙම ආසාවක් ඇති කරගන්නේ ඇයි? ඒ කෙනා මේ ජීවිතය දුකක් හැටියට දැකපු නැති නිසා. එයා ඉපදීම දුකක් හැටියට තේරුම් ගත්තේ නැහැ. ලෙඩවීම දුකක් හැටියට තේරුම් ගත්තේ නැහැ. වයසට යෑම දුකක් හැටියට තේරුම් ගත්තේ නැහැ. මරණයටපත් වීම දුකක් හැටියට තේරුම් ගත්තේ නැහැ. බලන්න පින්වත්නි මේ ලෝකේ ඕනතරම් මිනිස්සු ඉන්න අපි ඔය කියන භෞතික සැප සම්පත් තියෙන අය. අපි හිතනවානේ සාමාන්‍ය සල්ලි තියෙනවනම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. අපි හිතනවා අපිට හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා. සල්ලි තියෙනවා නම්, ගියක් දොරක් තියෙනවා නම්, යාන වාහනයක් තියෙනවා නම් අපිට හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් පින්වතුනි ඔබ අද දවස ගැන කල්පනා කරත් ඔබට හිතෙන්න පුළුවන්. ඔය කියන සැප සම්පත් වලින් ඇත්තම ජීවත් වෙන්නවත් පුළුවන්ද කියලා. එතකොට අපි ওই කියන භෞතික සැප සම්පත් සෑම එකක්ම තියෙන කෙනාටත් මොකද වෙන්නේ? එයත් වයසට යනවා. එයත් ළඩ වෙනවා. එයත් මරණයටපත් වෙනවා. බලන්න යම්කිසි පුද්ගලයෙක් ලෙඩ වුණාට පස්සේ සල්ලි තිබුණත් නැතත් කොයිතරම් පීඩාවට පත් වෙනවද කියලා. එතකොට සල්ලි තියෙන කෙනාට ඒකෙන් පීඩාව අඩු වෙන්නේ නැහැ. සල්ලි නැති කෙනාට පීඩාව වැඩි වෙන්නේ නැහැ. මොකද මේ ශරීර නිර්මාණය වෙලා තියෙන මේ පංච උපාදානස්කන්ධය මත සෑම කෙනෙකුගේම මේ ශරීර එකයි නම් ඒ ශරීරවලට සිද්ධ වෙන දේත් එකම ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ලෙඩවීම, වයසට යෑම, මරණයටපත් වීම කියන මේ காரணා තුනම ඉපදුණු සෑම කෙනෙක්ම පොදුවේ සිද්ධ වෙනවා. එතකොට මේ පොදුවේ සිද්ධ වෙන්නේ ආවේනික දුක් දුක් ටික. ඒ නිසා පින්නතුනි භෞතික දේවල් තිබුණා කියලා මේ காரணා වලින් අපිට මගහැර යන්න බෑ. ඒ නිසා ජීවිතයේ ඇත්ත తත්වය අපි තේරුම් ගන්න ඕනේ. කාටත් මගහැර යන්නට බැරි කාරණා කිහිපයක් අපේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙනවා කියලා. ඒ නිසා අපි භෞතික සැප සම්පත් පස්සේ අසීමිතව හඹා යනවනම් එතනත් අපි කරන්නේ නැවත නැවතත් බරක් රැස් කිරීමක්. තව තවත් අපි විසින්ම පීඩාවටපත් වීමක්. ඒතර ඔයත් කල්පනා කරන්න ඔයත්න්ගේ ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාර අවධියේදී සිදුහත් කුමාරයර පින්වත්නි මාලිගා තුනක් තිබුණා. උෂ්ණ කාලයට ඉඳ සුදුසු මාලිගාවක් තිබුණා. සීත කාලයට ඉඳ සුදුසු මාලිගාවක් තිබුණා. ඒ වගේම සමදේශ ගුණික තත්වයන් වලදී ජීවත් වෙන සුදුසු මාලිගාවක් තිබුණා. අද ලෝකෙ පින්නතුනි කාටද ඒ ඒ කාලවලට ගැලපෙන පරිදි ජීවත් වෙන්න වෙන වෙනම ගෙවල් නෙමෙයි පින්නතුනි මේවා මාලිගා. මාලිගාවත් ගෙවල්වත් තියෙන කාටද? ඒ වගේම අපුපස්ථාන කරන්න සෑම සුවයක් ලබන්නම පිරිස හිටියේ දර්ශන තිබුණේ කාටද? මේ වගේ පිරිසක් උපස්ථාන කරන්න ඉන්නේ කාටද? ඇස් දෙක කරත් හැම වෙලේම ප්‍රියමනාප දර්ශනයි පේන්නේ. ශරීරයටත් හැම වෙලාවෙම යම්කිසි බින්දනාත්මක දේවල්මයි ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්වතුනි ලෝකෙ කිසි කෙනෙකුට ලබන්න බැරි. චක්‍රවර්තී රාජ්‍ය සැප සම්පත හිමි කෙනෙක්. ඒතොර ඒ වගේ කෙනෙක් ඇයි මේ ජීවිතය දුකක් ඇටියට දැක්කේ? පින්නතුනි එයාට භෞතික සැප සම්පත් අසීමිතව තිබුණු නිසා සිදුවත් කුමාරයා තේරුම් ගත්තා මේ මොනවා තිබුණත් මගේ ශරීරයත් වයසට යනවා මේ ශරීරයත් ළඩ වෙනවා අනික් අය වගේ මාත් මැරෙනවා. එහෙනම් අර භෞතික සැප සම්පත් වලින් කරන්න පුළුවන් දෙයක් නෑ නෑ කියලා සිදුවත් කුමාරයා තේරුම් ගත්තා. ඒ නිසා තමයි අර ගිහි ගෙදරින් නික්මලා බෝසත් අවදීට එළඹිලා උතුම් බුද්ධත්වය අවබෝධ කරගත්තේ. ඒ නිසා ඔබ ওই භෞතික සැප සම්පත් හඹා යන ඒ වගේම ඔබට ලැබෙන අවස්ථාවේදී ඔබට නොලැබෙන අවස්ථාවේදී ඔබ හැම වෙලෙම කල්පනා කරන්න කවුරු ගැනද අපේ බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන ඔබ කල්පනා කරන සෑම අවස්ථාවකදීම ඔබට මේ බරෙන් නිදහස් වෙන්න ඒ චරිතය ඔබට උපකාරයක් වෙනවා ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ බර කෙරෙහි බැඳීම හැටියට දේශනා කරේ මේ කාම තණ්හාවත් භව තණ්හාවත් ඒ වගේම පින්නතුනේ විභව තණ්හාවත් යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්න පුළුවන් මැරුණාට පස්සේ එතනින් ඔක්කොම ඉවරයිනේ කියන්නේ. පින්නොත්නි අපි ඒකට කියන උච්ඡේදවාදය කියලා. ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න කාලේ කොයි විදිහට ජීවත් වුණත් කමක් නැහැ කියන වැරදි මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන යම්කිසි කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා කාම තණ්හා වෙන්න පුළුවන්, භව තණ්හා වෙන්න පුළුවන්, විභව තණ්හා වෙන්න පුළුවන් මේ තුන් ආකාරයෙන්ම කරන්නේ මොකද්ද? අර පංච උපාදානස්කන්ධය කෙරෙහි බැඳී යෑමක්. ඒක අහඹා යෑමක් තමයි අපි මේ කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බර බැහැරට දැමීම එහෙම නැත්නම් බර බිමින් තැබීම බර ඉවත් කර ගැනීම මොකද්ද කියලා. බුදුහාඳුරු දේශනා කරනවා කතමංච බික්කවේ බාරනික්කේපණ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චති බික්කවේ බාරනික්කේපණන්ති ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි සඳහන් කරන්නේ මේ ත්‍රිවිධ තෘෂ්ණාවම අහබව් කොටසක් ඉතිරි කරන්නේ නැතුව කිසිම ඇල්මක් නැතුව නිරුද්ධ වීමක් තියනවද? ඒ වගේම දුරු කර දැමීමක් තියනවද? ඒ වගේම තෘෂ්ණාවෙන් සම්පූර්ණ නිදාසක් තියනවද? ඒ වගේම ආලයක් ඇල්මක් නැද්ද? අන්න ඒ தത്വයෙන් අපි කියනවා මේ බර බිමින් තැබුවා කියලා. සම්පූර්ණයෙන්ම බර බිමින් තැබුවා කියලා අපි කියන්නේ යම් කිසි කෙනෙක් රහත් භාවයටපත් වුණා. ක්ලේශ ප්‍රහාණය කරාට පස්සේ අපි යාට කියනවා මේ බර බිමින් තිබ්බා කියලා. ඒතොර පින්නතුනි ඒ වගේ කෙනෙක් අර පංච උපාදානස්කන්ධය කෙරෙහි කිසිම ඇල්මක් නැහැ. ඇයි එයාට ඇල්මක් නැත්තේ? එයා ළඟ තෘෂ්ණාව ආපහු බිඳුවක්වත් ඉතුරු වෙලා නැහැ. එතකොට අර අපි කියන කෙලෙස් ටික සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ. නිරුද්ධ කරලා තියෙන්නේ. ඒව දුරු කරලා තියෙන්නේ. ඒ නිසා මේ පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය කෙරෙහි උපාදාන ස්වરૂපයෙන් ගන්නේ නැහැ. එතන තියෙන්නේ පංචස්කන්ධයක් පමණයි. එතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ පමණයි. පෘථග්ජන කෙනෙක් ළඟ ওই කොටස් පහ තියෙන්නේ උපාදාන වශයෙන්. ඒතොර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී අපිට කරුණු හතරක් දේශනා කරන්නට යෙදුනේ. පළවෙනි කාරණය තමයි බර කියන්නේ මොකක්ද? ඒ වගේම බර ගෙනියන කෙනා කවුද? බරට බැඳී යෑම මොකද්ද? බර බිමින් තැබීම මොකද්ද? දැන් බලන්න පින්වතුනි මේ කාරණා හතර ඇතුලේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන මොකද්ද? හරියටම අපි සසරේ ඇවිදින්නේ ඇයි? සසරේ ඇවිදින්න හේතුව මොකක්ද? අපි අරගෙන යන මේ කොටස් ටික මොනවද? ඒවා කෙරෙහි අපි බැඳෙන්නේ කොහොමද? ඒ වගේම ඒවා නිරුද්ධ කරන්නේ නැති කරගන්නේ කොහොමද කියන කාරණා ටිකයි මේ සූත්‍ර දේශනාවේදී බුදුහාඳුරු දේශනා කරේ. ඉතින් ඇත්ත වශයෙන් අපි කල්පනා කළොත් එහෙම අපි මේ සසරේ අරගෙන යන්නේ මහා බරක් නේද? මහා පීඩාවක් නේද කියලා අපි තේරුම් ගත්තොත්. පින්නතුනි අපිට මේ බර බිමින් තියෙන වැඩි අපිට කරගන්න පහසුවක් වෙනවා. ඉතින් අවාසනාවකට අපි ගෙනියන්නේ බරක් කියලා තේරුම් ගන්නේ නැත්නම් ඒක සැපක් කියලා අපි තේරුම් ගන්නවනම් ඒක දුකක් ඇටියට දැනෙන්නේ නැත්තම් අපිට බර බිමින් තියන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි අර අපි මුලින් දේශනා කරපු මේ සූත්‍රයේම අගට තියෙන ගාථා දෙකෙන් පැහැදිලි කරන්නේ. ඒ ගාථා දෙකෙන් පින්නතුනි පැහැදිලි කරන මොකද්ද? බාරාහවේ පංචක්ඛන්දා බාරහාරෝච පුද්ගලෝ බාර දානං දුකං ලෝකේ බාර නික්කේ පනං සුඛං එතකොට මේ බර කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ. බර ගෙනියන්නේ කවුද පුද්ගලයා? ඒ වගේම බරට බැඳී යාම කියන එක මේ ලෝකෙ පින්නතනි දුකක්. බර නික්කේපනම් බහාර නික්කේපනම් බර ඉවත් කර ගැනීම බර පැත්තකින් තැබීම බර ඉවත් කර ගැනීම පින්වතනි සැප. ඒක හරියට මම අර මුලින් කිව්වා වගේ ඔළුවේ මහා බරක් තියාගෙන යන කෙනෙක් මහත් පීඩාවකින් ආයාසයකින් තමයි ඒක උස්සගෙන අරගෙන යන්නේ. ඒක ගමනාන්තරේ ලං වෙනකොට මේ පුද්ගලයාට බොහොම සුවයක් දැනෙනවා. බිම තිබ්බට පස්සේ සම්පූර්ණ සුවයක් ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ සුවය ලබන්න නම් අපි මේ නිවන් වගේ පිළිවෙලින් ගමන් කරන්නට ඕනේ. අපිට දැනෙනවා නම් මගේ ළඟ මේ කියන අනෙක් මිනිස්සු ළඟ තියෙන ක්ලේශ ධර්මයන් නැහැ කියලා අපිට දැනෙනවා නම් තේරෙනවා නම් පින්නොතින් සතුට වෙන්න ඕනේ. ඊළඟට පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ අපි ළඟ තවත් තියෙන අකුසල ධර්මයන් මොනවද කියලා. ඒවා හඳුනගන්න අපි දක්ෂයෙක් වෙන්නට ඕනේ. ඒ ටික හඳුනගත්තොත් තමයි අපිට ඒ ටික ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වත්නි අර අපි මුලින් සඳහන් කරා වගේම රැස් කර ගැනීමට වැඩිය හිස් කර ගැනීමටයි අපි උත්සාහ කරන්නට ඕනේ. දැන් බලන්න අද කාලේ වෙනකොට අපි ගොඩක් වෙලාවට බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා චෛත්‍ය රාජානන් වහන්සේ අභියසට ගිහිල්ලා විහාර මන්දිරය ගිහිල්ලත් අපි මොකද්ද කරන්නේ? අපේ මේ ලෞකික ආසාවන් සපුරා ගන්නට, ඒ ලෞකික ආසාවන් සංතරපණය කර ගන්නට අපි විවිධාකාර දේවල් බලාපොරොත්තු වෙනවා. ඒක හරියට අර දේවාලයකට ගිහිල්ලා දෙවියන් ඉස්සරහා ගිහිල්ලා විවිධාකාර අපි පුද පූජා කරන විවිධාකාර යාදිනි කරනවා වගේ. නමුත් පින්නතුනේ අපේ බෞද්ධ දර්ශනයේ එහෙම කාරණයක් සඳහන් වෙන්නේ නැහැ. චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට ගිහිල්ලා, බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා, විහාර මන්දිරයට ගිහිල්ලා, අපි කාටද වදින්නේ අපේ සාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේට. ඒ බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාලා. උන්වහන්සේ දේශනා කරපු තුන් ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. ඒ මගේ වඩින ආර්ය මහා සංඝරත්නය අද වර්තමානයේ වැඩ ඉන්නවා. එතකොට ඒ බණ අපිට අහන්න තේරුම් ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ ධර්මානුකූලව කල්පනා කරන්ද මේ ධර්මයේ මගේ ජීවිතේට ගන්න තියෙන දේවල් මොනවද? මම එකතු කරගන්න දේවල් මොනවද කියලා ඔබ කල්පනා කරන්න. මේ ධර්මයේම තියෙන අපේ ජීවිතේ නිවැරදි කරගන්න. මේ ජීවිතේ හදාගන්නයි ධර්මයේ තියෙන්නේ. මේ නිවන අවබෝධ කරගන්නයි ධර්මයේ තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අපිට අර නොලැබෙන ලෞකික දේවල්, නොලැබෙන භෞතික දේවල් ධර්මය තුලින් අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. ඒවා ප්‍රාර්ථනා කරා කියලා අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි තව තව දේවල් විහාර මන්දිරයට ගිහිල්ලා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා චෛත්‍ය රාජන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි තව දේවල් ලබා ගන්න කල්පනා කරන්නේ නැතුව ඒ මිත්‍යා මත දරන්නේ නැතුව අපි ළඟ මේ තියෙන බරයි අපි නිදහස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ බර අපි තේරුම් ගන්න ඕනේ ක්ලේශ ධර්මයන් හැටියට. ඒ කෙලෙස් ධර්මයන් අපි එකින් එක එකින් එක ඉවත් කරගන්නවා නම් අපේ ජීවිතයේ සැනසීමක් බවට පත් වෙනවා. ඔබ කල්පනා කරන්න අවුරුද්දේ පෝය 12ට, පසළොස්වක පෝය 12ට ඔබ සිල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්. මේ වගේ ධර්ම දේශනා gederin ඉඳන් ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. මේ එක දේශනාවක් අහලා එක දවසක් කැප කරලා ඔබ ළඟ තියෙන එක නරක ගති ගුණයක් ඔබට අයින් කරගන්න පුළුවන් නම් එක ක්ලේශ ධර්මයක් අයින් කරගන්න පුළුවන් නම් ඔබ සැබෑව ජයග්‍රහකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට ජීවිතයේ ජයග්‍රහණය ලැබෙන්නේ කවදා හරි භෞතික දේවල් ඇතිතරම් සම්පූර්ණ කර ගැනීමෙන් නෙමෙයි. ඉතින් කවදාවත් කවුරුවත් සැනසීමටපත් වෙන්නේ නැහැ. භෞතික දේවල් රැස් කරගත ඇති කියලා. කෙනෙක් රැස් කරගත්තට පස්සේ තව කෙනෙක් දිහා බලලා සංසන්දනය කරලා එයා කල්පනා කරන්න පුළුවන් එයාට වැඩිය මගේ ළඟ තියෙනවා කියලා. ඒතකොට එයාට වැඩිය මගේ ළඟ තියෙනවා කියලා කල්පනා කිරීම ඇතුළේ අපි වැරදි දෙයක් තමයි අපේ හිත ඇතුළට ගන්නෙ. ඒතකොට එතන තරංගයක් ඇති වෙන්න පුළුවන්, එතන ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. මට නැති දෙයක් තවත් කෙනෙක් ළඟ තියෙනවා නම් එතන කුහකකමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැමදාම කරන්නේ මේ භෞතික දේවල් රැස් කරගන්න ගිහිල්ලා ඒවා සසඳලා බලලා හැමදාම අපි අකුසල කර්මයි රැස් කරගත්තේ. ඒ නිසා අපිට අපි ළඟ තියෙන මේ අකුසල සහගත දේවල් ටික මේ මනෝභාවයන් ටික අපිට ධර්ම ශ්‍රවණය කරලා ඉවත් කරගන්න පුළුවන් නම් අයින් කරගන්න පුළුවන් නම් මේ ජීවිතයේ සැබෑම ප්‍රතිඵල ලබන්නේ අපි. මේ සද්ධර්මයේ සැබෑම ප්‍රතිඵල ලබන්නේ අපි. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්ම ශ්‍රවණය කිරීම ඇතුලේ මේ කාරණා ටික ඇතුලේ ඔබ කරන්නට ඕනේ තමන් ළඟ තියෙන අර වැරදි අඩුපාඩු පාඩු ටික තේරුම් අරගෙන ඒව නිවැරදි කරගන්න උත්සාහ කරන එකයි. එතනදී තමයි අපි නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. අපි ධර්මයට සමීප වුණා, බුදුරජාණන් වහන්සේට සමීප වුණා කියන කාරණා ටික සිද්ධ වෙන්නේ ඒක ඇතුලේ. ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕනේ. මේ බණපදයක් අහලා බණක් අහලා අනුශාසනාවක් අහලා ඒ මගේ වැරදි දේවල් ටික මං අද පටන් හෝ ඉවත් කරගන්නවා කියන එකයි අපි තීරුම් ගන්නට ඕනේ. ඒ නිසා ඔබ මේ බර හඳුනා ගන්න බර ගෙනියන්නේ අපි බරට බැඳෙන එකයි අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ බැඳෙන බරෙන් ඉවත් වීම නැත්නම් බර පැත්තකින් තැබීම තමයි සැබෑම ජයග්‍රහණය වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ වගේ මහරහතන් වහන්සේලාගේ ආදී ඒ චරිත කතා කියවදී උනා උන්වහන්සේලා දරපු අප්‍රතිහත ධෛර්යය පිළිබඳව ඔබ ඒවා කියවලා අවබෝධ කරගෙන තේරුම් ගන්නට ඕනේ උන්වහන්සේලා ඒ සඳහා කොපමණ කැපකිරීමක් කරාද කියන එක තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා මේ කෙටි කාලය තුලයි අපි ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුලදී ගොඩාක් දේවල් මනසර රැස් කරගන්නේ නැතුව මනසේ තිබෙන අපි මේ රැස් කරගත දේවල් ටික හිස් කරගන්නයි අපි උත්සාහ කරන්නට ඕනේ. ඉතින් මේ හිස් බව ඇති කරගන්න නම් මනස හිස් කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? බන අහන්න ඕනේ, බන තේරුම් ගන්න ඕනේ. ඒක ඇතුළේ අපි ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා අපි අහන දේවල් ටික තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේක ප්‍රතිපදාවක් හැටියට අපේ ජීවිතය ඇතුළේ අපි ක්‍රියාත්මක කරගත්තොත් තනි තනි පුද්ගලයෙක් වශයෙන් අපි වෙනස් වෙනවා. තනි තනි පුද්ගලයෙක් වශයෙන් අපි වෙනස් වෙනවා කියලා කියන්නේ මේ සමාජයක් මුළු රටක්ම අපිට වෙනස් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි කරන්නේ තව කෙනෙක් දිහා බලලා මේ දේශනා කරපු ධර්මය මට වැඩි ගැළපෙන්නේ අරයට කියලා අපි ඒක තවත් කෙනෙකු පිට පටවනවා. නමුත් පින්නතුනි අපි ළඟ තියෙන වැරද්ද අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි ළඟ අනන්තවත් වැරදි තියෙන්න පුළුවන්. ඒ නිසා බන අහලා ඒ දේවල් ටික අපි තේරුම් ගන්න ඕනේ. ඔබ කල්පනා කරන්න යමක් මට වැඩිය තවත් කෙනෙකුට ලැබෙනකොට මට ඒක දරා ගන්න පුළුවන්ද? ඉවසගෙන ඉන්න පුළුවන්ද? මට විතරක් යම් යම් දේවල් ලැබිලා අනෙකුට කෙනෙකුට නොලැබෙනකොට මට සතුටක් ඇති වෙනවද? ඔබ ඒ විදිහට කල්පනා කරන්න. එකින් එක එකින් එක කල්පනා කරන්න. එතකොට ඔබට එහෙම සතුටක් ඇති වෙනවා නම් තවත් කෙනෙකුට ලැබිලා මට නැති වෙන ඔබට දුකක් හිතෙනවා නම් ඉරිසියාවක් හිතෙනවා නම් මනස වෙනස් වීමක් තියෙනවා නම් ඇත්තටම ඔබ දුර්වල පුද්ගලෙක්. ඔබ ළඟ අකුසල සහගත දේවල් ගොඩාක් තියෙනවා. අන්න ඒවයි අපි ඉවත් කරගන්න ඕනේ, රැස් කරගන්න ඕනේ. ඒ නිසා මේ අද දේශනා කරපු සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ සඳහන් වෙන මේ බහාර සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කර දුන්නේ මේ සසර පුරාවට අපි අරගෙන යන කෘතඥ පුද්ගලයන් විසින් අරගෙන යන මේ බරින් නිදහස් වීමයි. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ අපි දේශනා කරපු ආකාරයට අර බර පැත්තකින් තියලා ඒ වගේම වෙනත් බර අපි උසුලගන්නේ නැතුව ඒව සමූල තෘෂ්ණාව සමූල වශයෙන් ඉවත් කරලා අර පිරිණිවන් තත්වයේ එහෙම නැත්නම් අපි රහත් භාවයට පත් වෙන්නට උත්සාහ කරන්නට ඕනේ. ඒ නිසා මේ දේශනාව අද දවසේදී ශ්‍රවණය කරලා ඔබ අදිස්ථානයක් ඇති කරගන්න මේ දේශනා කරපු කාරණා මට පදනම් වෙලා මගේ ජීවිතේ මම සහැල්ලු ජීවිතයක් බවට පත් කරගන්නවා. මගේ ළඟ තියෙන අකුසල දේවල්, වැරදි සාගත දේවල් ටික මම ඉවත් කරගෙන මේ සසර ගමනේ සුවපත් මිනිසෙක් වෙනවා.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 උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු ඔබට එම ධර්මදේශනාවේ සංස්කෘතකයක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 011 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011 2 69 71 40 දුරකථන අංකයට. සෑම දිනකම උදෑසන 8ට සහ රාත්‍රී 8ට ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාව දැන් ස්වදේශීය සේවයේ YouTube නාලිකාවෙනුත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබට දරුවන් සරණයි